අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසරණේ මේ පවත්තන විපස්සනාවට බර සතිපතා කරන ධර්ම දේශනාව සාමාන්‍යයෙන් අපි කරන ධර්ම දේශනාවලියක් විදියටයි ඉතින් මේ වකවානුවෙත් අපි පවත්න්නේ මේ දේශනාවලියක තවත් එක අංකයක් අපි ඉදිරියෙන් තියාගත්තේ පොදු අරමුණ විදියට සර්වඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ පොතේ තියෙන khagga විසාන කියන සූත්‍රය. ඉතින් මේ khagga විසාන සූත්‍රය අනෙකුත් සූත්‍රات එක බලනකොට සුවිශේෂී බවක් පේනවා අටුවා විග්‍රහය ඇටියට. ඒ වගේම අන්තර්ගතයේ දිහා බලනකොටත් ඒ සුවිශේෂී බවක් නිසා සාමාන්‍ය විවහාරයෙන් බැහැර වෙලා තියෙනවා. කෙසේ නමුත් ආරාධනාවක් ආවා අපි ඒ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන ඒක අරමුණු කරගෙන මාතුකා කරන ධර්ම දේශනා පවත්වු කිය. ඉතින් ඒක මේ අනිකුත් සූත්‍ර වලට අනිකුත් දේශනාවලට වෙනස් වෙ ගන්න වෙනස් වෙන සුවිශේෂී වෙන කාරණාව තමයි ඒකේ අටුවාවේ පෙන්ලා දීලා තියෙනවා මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. ආතන් වහන්සලාගෙත් නෙවෙයි සරුවචන් වහන්සේගෙත් නෙවෙයි. ඉතින් ඒක නිසා අපේ ශාසනයේ වැඩි ප්‍රසිද්ධ නැති තවත් ආර්ය පිරිසක් තමයි පසීබුදුරජාන් වහන්සේලා උන්වහන්සේලා බණ කියන්නේ නැතය උන්වහන්සේලා කාටවත් අනුශාසනා කරන්නේ නැතය තමන්ට වෙච්ච දේ විස්තර කරගන්න බැරිය කෙසේ නමුත් එන වෙනකගේ ආධාරයෙන් තොරව නිවන් දැකපු ඇත්තේ කියන එක තමයි අපිට තියෙන ඥානෙ Uh, ඉතින් ඒ අනුව මේකේ තියෙන සුවිශේෂී ගතියක් නිසා මේක ඒ ගාථාවල නම් එහෙම කියවෙන්නේ නැහැ. නමුත් අටුවාව සපේනකොට ඒකට අර්ථකථන දෙනකොට පචේ පුත්‍රජාන් වහන්සේලාගේ උදාන ගාථාවල් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඒකට හේතුව අනිකුත් සූත්‍රවල හෝ නැත්නම් අපි කියන රහතන් වහන්සේලාගේ වැඩ පිළිවෙල, සර්වඥාන්සේ වැඩ පිළිවෙලට වැඩිය සුවිශේෂී වෙච්ච බුද්ධකලා බවක් මේකේ නිතරම හුවා දක්වනවා. බුද්ධකලා වීම විශේෂයෙන්ම අවධාරණය කරනවා. ඒක පසුකාලීන අටුවාචාර්යන් වහන්සේලා එච්චර කැමති වෙලා නැහැ. පසුකාලීන ආචාර්යවරු අට අටුවාචාර්යන් වහන්සේලා ආගමක් හදන්න හදලා තියෙනවා බුද්ධ ධර්මයේ. ආගම හදනකොට මේ ලක්ෂ පින්කම් දෙලක්ෂ පින්කම් මිනිස්සු විතර බෙර ගහනවා ගෙජ්ජෝල්ල නෙවුවා වැලිමලු හද නෙවුවා චෛත්‍ය විහාර හද නෙවුවා ලොකු කරගත්තා. ඉතින් ලොකු කරගත්තාට පස්සේ මේ බුදුහාමුදුරුවෝම විවේක වෙයල්ලා නිසද්දව හිටපල්ලා තනි වෙයල්ලා කිව්වහම අර ඉස්සරහට ගත කුඩි අපව ගන්න වෙනවනේ. ඉතින් නොකියත් බෑ මොකද මෙවුවා තුමු ගැඹුරු ධර්මසහිත සුත්ත නිපාතේ සඳහන් සූත්‍රය ඒක නිසා දෝ මෙවුවා මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා වර්ගීකරණ පෙළඹුණා දෝ කියලා බටහිර චින්තනය අනුව යන සමහර චින්තකයෝ සැක කරනවා මේ නිසා ජනප්‍රිය බුද්ධ ආගමට මේක එච්චර අල්ලන්නේ නැහැ මේක කියන ටික කරප්පන් වෙන ගතියක් තියෙනවා ඒකට ඇලර්ජික් ගතියක් කියනවා ඒ මොකද ජනප්‍රිය බුද්ධ ආගමේ තියෙන අනිකුත් ආගම් එක ගටන්ඩ පළවෙනි සීනා සංවිධානය කරන්න කඳවුරු බඳින්න සංවිධාන කටයුතු. ඉතින් ඒක ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ වගේ මේ කාලේ තිබිලා තියෙනවා මේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියන විදිහට කඟ වේන හඟක් බඳුව එකලාව හැසිරීමේ සුවිශේෂී ගතිය. ඉතින් කඟ වේන විතරයි ලෝකේ ඉන්න තනියක තියෙන සතා ඒක හරිම බලවත්. ඒක නිසා එවැනි නිදර්ශනයක් ගැන හරි පෑමෙන් අද්විතීය භාවය අද්වෛතය දෙකකට හෝ නොබෙදී තනි ඒක ඝන සෙල් සිකාවක් විදියට සීල සිකාවක් හඳු සිකරයක් විදියට සර්වචන්ස මේ පෙන්වන්න හදන මේ ඒකචර භාවය හුදේකලා භව විවේක ගතිය ආගමත් එක පොඩ්ඩක් ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා ආගම කියන්නේ ඇලි ගලි වාසය කට්ටිය එකතු වෙලා බල සංවිධානය හදනවා මූලධර්මවාදී වෙනවා අනිත්‍යයට විරුද්ධව නැගී හිටිලා කාලഘോഷා කරනවා ඒක තමයි ආගම වෙලා තියෙන්නේ ඒ නිසා ආගමේ ජීවනත් එක්ක මේ වගේ සූත්‍ර ටිකක් අසුභාන ගතියක් අස ගහන ගතියක් පේන්න තියෙනවා නමුත් ඒ ආගමට වෛර කරන්නවත් ඕනේ නෑ ඒක ඉන්න ගමන් හරි මෙවැනි සූත්‍රවල සර්වඥාන්සේ දේශනා කරපු දේ සමූහයක් වශයෙන් නම් ජන විඥාණයට නම් හේතු ගන්නට අමාරුයි ටිකක් අවශ්‍යතාවයකුත් නැහැ මේ හේතු ගන්නට. නමුත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව පපුවට තත්තු කරලා බැලුවොත් මේ කාරණාවත් අපි ඔය ජන විඥානයත් එක්ක යන ජනප්‍රිය බුද්ධඝමත් එක්ක යන එකත් එක්ක ගෙනියන්න බාධාවක් නෑ. ඒකමයි පුද්ගලික චරිතයෙන් මම දන්න දෙයක්. ඉතින් ඒක නිසා මගේ මේ ආගමික නැගිය නැමියවත් එක්ක මේ සූත්‍රයේ ලොකු සම්බන්ධකමක් තියෙනවා. මුලින්ම මම කියවපු කටපාඩම් කරගන්න උත්සාහ කරපු පළවෙනිම සූත්‍රය මේක. ඒක නිසා ඒක මට ගොඩාක් මේ වැඩ කටයුතු සංවිධානයේදී උදව් වුණා. ඉතින් ඒක නිසා එකත් එකක් අනිත් එක මේ ආර්දනාවක් කරුවා අපි මේ කග්ගවිසාන සූත්‍රය ඉස්සරහින් තියාගනිමු කියලා මේ ධර්මදේශන මාලාවට. ඉතින් අපි යනවා බලනකොට මගේ ගණන් ඉලක්කම් වල හැටිනවා 19 වෙනි දේශනාව. 19 වෙනි ගාථාව. මේ ගාථා 40ක් තියෙනවා. මේ ගාථා 40ෙම අවසාන පදේ සමානයි එක ගාතාවක් ඇර. අවසාන පදේ තමයි ඒක ධ්‍රුව පදේ කියලා කියනවා. කෝරස් එක කියනවා වගේ ඒකෝ චරේ khග්ග විසාන කප්පෝ khග්ග කියලා කියන්නේ khග වේනට විසාන කියලා කියන උගේ අඟට ආකල්පයක් khග වේනෙකුගේ බඳු තනිව හැසිරීමක් තනිව ආකල්පයකට කියනවා කග්ග විශාන කප්පෝ. ඉතින් අදහස් වෙන්නේ ඒකෝචරය කියන સંદર્ભයයි. එකලාව හැසිරෙනවා ඒක පැත්තන් ඒක ඒක සෙයියන් ඒක රත්තන්. ඒක ඇඳක ඒක පතක් කාලා එකට බුදින ගතිය. ඉතින් ඕක තමයි මේ සමාජශීලී සත්වයාට නැත්තම් බන්ධන සහිත මිනිසයාට හිතා ගන්නවත් අමාරු දෙයක්. මනුෂයාට මතක නැහැ තනිව උපදින බව හෝ තනිව මැරෙන බව. මනුෂයාට මතක නැහැ අපේ પરම්පරා තුන හතර ඉස්සලා අපේ මිනිස්සු හිටියේ වැද්ද වශයෙන් කැලේ බව දැන් නගර අල්ලගෙන දැන් ගෙවල් දොරවල් හදාන දැන් නගරෙට ඉඳලා කැලේට යනවා කියන එක මහා ලොකු වැඩක්. ඒ තරම්ම ඉතිහාසයේ අමතක වෙලා මේ වනචර జాතියට. ඒ මේකේ තියෙන වනචරකම්. වනයේට ගිහිල්ලා වනේ ඒකචාරීව ගත කරනවා. ඉතින් ඒක අමාරු නිසාමදෝ මේ සූත්‍ර කටපාඩම් කියලා අමතක කරලා මේ සූත්‍ර මේ පතිබුදුරජාන් වහන්සේලාට හේතු කරලා මේ අනිකුත් දේවල් වලට වඩා ඉඳ තියෙන මේ ජනප්‍රිය සූත්‍ර ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක ඉස්සරහට තව වැඩි වෙයි. ඔය මූලධර්මවාදී වැඩි වෙනකොට. නමුත් මේ මූලධර්මවාදීන්ට දෙන්න පුළුවන් ඇතුළෙම හොඳම උත්තරේ තමයි ඔය කෑ ගහන මූලධර්මවාදීන් බයට එහෙම නැත්නම් භීතිකාවල් වලට ලයිට් දාගෙන සෙනඟ මැද දවල් කාලෙම ඉන්න කැමති වුණාට ඕගොල්ලන්ට try වෙනවා. ඕගොල්ලන්ට තනි වෙන්න වෙනවා. ඕගොල්ලන්ට එළිය නැති තැනකට ඉන්න වෙනවා. එදාට මේ මොලේ නරකම් ඉන්න පටන් ගන්නවා. ඉතින් දැනගෙන ඒකක් තියෙන්න ඕනේ ලෝකේ ඒක ආගමක තියෙන ස්වභාවයක්. නමුත් ආගම තුළ තියෙන ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ තියෙන මේ ඒකචර එක්ව හැසිරෙන කග්ගවිශාන කියන කඟ වේන හඟක් බඳු කතාව ඉතින් අපි වගේ මේ අරණ්‍යයකට රැස් වෙච්ච පිරිසකට අනික් අයට වඩා ගැළපෙන ගතියක් තියෙන හැබැයි දිරවන ගතියක් තියෙන කියලා කියන්න අමාරුයි. මොකද උඹ දෙනකොට ඕන කරන්නේ මේක නෙවෙයි. උඹ දෙනකොට ඕන තියෙන බුද්ධ ආගම අල්ලන ජනප්‍රිය වෙන්නයි. බුද්ධ ආගම අල්ලන ලාභ සත්කාර ලබන්නයි. බුද්ධ ආගම අල්ලගෙන මිනිස්සු කලබවන්නයි. මිනිස්සු අවසන්යි. ඉතින් එතකොට එහෙම කෙනෙකුටම ඒ බුදු ආමඳුරෝ මෙහෙම දෙයක්ත් කියලා තියෙනවා කියලා කිව්වහම පොඩි මොකද්දෝ පටලවිලා හුරස් බවක් දෙකට දෙතාවර ගතියක් තියෙනවා. නමුත් භාවනා කරන්නට හිතෝ දාපු <clears throat> නැත්නම් අරුගානේ తాවකාලික හෝ ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් විච්ච හෝ වෙන් වෙන්න උත්සාහ කරන කෙනාට තේරෙනවා බුදුහාමසෝ ඔක්කොටම හොරෙන් අපේ කනට රහස කියනවා. ශෛල පණිවිඩය දෙනවා. මේ පණිවිඩය දුන්නට ওই වටේ තියෙන පෙර සද්ද වලින්, ගිජ්ජි සද්ද වලින්, සාදුනාද වලින් ඒ නිශ්ශබ්දතාවයට කිසිම බාධාවක් නැහැ. ඒ නිශ්ශබ්ද පණිවිඩයට කිසිම බාධාවක් නැහැ. අන්න ඒ දෙක ගලප ගන්න පුළුවන් මිනිහට කියනවා මානසික අසහන නැති මුලේ හොඳ මිනිස්සෙක් කියලා. ඔය දෙක ගලපන්න බැරි එක පිස්සා. අරකමයි තියෙන්න ඕන කියනවනේ ඒත් පිස්සා. මේකමයි තියෙන්න ඕන කියනවා ඒත් පිස්සා. ওই දෙක අතරමැද මාරු කරන මිනිස්සයා පැවිද්දෙක් වෙන්න පුළුවන් ගිහියෙක් වෙන්න පුළුවන්. තනිව සංවිධානය වෙලා ජීවිතය හැර ගන්න කෙනෙක් වෙන්න පුළුවන් පොදුවේ සංවිධානලා හැර ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඔය ඒ ඒ ඉතිහාසය අපේ ශාසනයේ ලියවිලා නැහැ. ලියන්න බෑනේ. මේකේ තියෙන්නේ මේ කලබෝධාවක් නෙවෙයිනේ. නමුත් මෑත කාලෙක දැන් බුද්ධ ආගමත් එකම එහෙම නැත්නම් භාවනාවත් බුද්ධ ආගමත් එකම නැගී හිටින යුගයකදී අපි ඉපදලා තියෙන්නේ දැන් මේ බුද්ධ ජාන්තිය පස්සේ අන්න ඒකෙදී මේ වගේ සූත්‍ර වල තියෙන වටිනාකම දැන් කවුරු කවුරු පොඩ්ඩක් අවුස්සන්න පටන් ගන්න තියෙනවා සාපේක්ෂව ඉස්සට වැඩි වැඩි. ඒක වෙන්න ඇති හේතුව මම ගිහිව ඉන්න කාලෙම මට මේක කියවලා පටන් අරගනින් කියලා කියනද ඒ නායකාරයා මට හම්බුණා. හම්බුණාට පස්සේ බලන වෙලාවෙ ඉඳලා මට තේරුණා මේක කවුට් එක අහන්න කැමති නැතුණාට මේකේ තියෙනවා මේ ආචාර ධර්ම පැත්තෙන් එහෙම නැත්නම් සමාජයේ පැත්තෙන් බෞද්ධයේ යෝගාවචරයේ එහෙනම් බෞද්ධ ශ්‍රාවකයේ ශ්‍රාවිකාවගේ භූමිකාව මොකක්ද කියලා ලස්සනට ලියවිලා තියෙනවා. ඒක නිසා අපි මේ කරපු විස්තරයට පස්සේ අපි බලමු මේ ගාතාවේ අනිකුත් ගාථා 40 අස්සේ තියෙන මේ ගාතාවේ මේ ඒකෝචරී එකක විශාන කප්පෝ කියන දෙයට අනික් ගාතාවල නැති මේ ගාතාවට පමණක් ආවිනික වූ ලක්ෂණ මොකද්ද කියලා ඉතින් ඒක දැක ගන්න අපි ගාථා ටිකත් එක්ක සංසන්දනය කරන්න ඕනේ ඉතින් ඒ නිසා දිගට බණ අහපු බණ කියපුවා අපට මතක තියෙනවා ටිකක් මොන මොන අසුබිමේද මේ ගාතාවල් වලට අර්ථයක් එන්නේ කියලා මේකෙත් පෙළ මුලින් කියන ඒ ගාථා පද තුනෙන් මේ ගාතාවට ලැබෙන විශේෂත්වයක් තියෙනවා. නාගෝ යූතානි විවජ්ජයීත්වා. ඒ කියන්නේ ඇත්‍රලින් වෙන් වෙච්ච ශාද්දාන්ත කුලේ ඇතෙක් වගේ. ඇත් මුලින් හැරපියා අරන්නේ සිටින්නා වූ තනි ඇතෙක් වගේ සංජාත ඛණ්ඩානි පදුමී උලාරේ. Tamanට හොඳ ජාතකයක් තියෙනවා. එහෙම නැත්නම් සම්භවයක් තියෙනවා. පරම්පරාවේ අම්මා අප්පා දෙන්න හොඳයි. ඒ නිසා කඳ සත් මේ හත් පොළයි. ඇතාගේ මේ පద్ම කුලයේ තියලා මේකේ සඳහන් කරලා තියෙන ඇත්තුන්ගේ චීනවලුවේ කුල හතක් ඒ කුලේ පద్ම කුලේ ඇත්තුන්ගේ උඹ කියන්නේ හත් පොළයයි කියලා කකුල් හතරයි හොඬෙයි ලිංගෙයි වලිගෙයි හත් පොළොම් බිම ගෑවෙන්න. ඒ තරම් ඒවා දිගයි. ඒක නිසා කියනකොට හත් පොලයයි කියලා. අන්න එවැනි එකාගේ අත සද්දන්තයි කියලා කියන්නේ මේ මේ දත් වලින් රැස් වී දෙනවා මේ බෝධිසත්වයාගේ සවනක් ගන්න බුදු රැස් වී දෙනවා වගේ. ඒක නිසා ඡද්දන්ත කියලා කියනවා. මේකට කියන්නේ හත් පොලයක් කියලා. මේ හත් පොලයට තමයි මම හිතන්නේ pāli භාෂාවේ පදුම කුලී ඇතයි කියලා කියන්නේ. අනිත් උන් කුරු කුල වල සත්තු උන්ගේ ඉච්චරාර වගේ ඉරිච්ච ගතිය සම්පූර්ණ ගතියක් නැහැ. ඒ නිසා මේ සංජාත කන්දා පතුමී උලාරා අත්පොළ කුලී ඉපදිලා උලාරෝ බල කාය ශක්ති සහිතව කඳ ඇත් කඳ තියෙද්දි යථාභි රත්නම් විහාරේ අරඤ්ඤේ ඇත්‍ය ඇත්‍රලින් අයින් වෙලා තනිව අරණ්‍ය ගත කරනවා. ඒ යථාට අය කවදාවත් අරසාවක් ඕනේ නැහැ. එතන ඒ යථා තමයි රැළට අරසාව දෙන්නේ. නමුත් රැළෙන් නිතරම කෙනෙයි. ඒ මාතංගණං ශාසනය සඳහන් වෙච්චි ඇතෙක් ගැන සඳහන් කරනවා. එයා මේ වගේ හොඳ මෞපිය පාර්ශවයේ පිරිසුදු සද්දා හත් පොළ කුලේ ඉපදිලා තියෙන පද්ම කුලේ ඉන්නවලු ඇතින්නියෝ ඇවිල්ලා ඇඟේ ඉලිනවා. වතුර බොණ්ඩ හදනකොට පොඩි පැටව දුවන ගිහලා වතුර එක කලපනවලු. අලුත් අනනිලයට ගිය ගමන් නාබරැත්තු ඇවිල්ලා මෙයාට ඉස්සරහට ගිහිල්ලා අත්කොල කඩාන කරනවා. ඉතින් මම කවදාකවත් පිසු සොබ්බොණ්ඩම් වෙන්නේ නැහැ. පිසු තනකොට්ටියක් ගන්න හම්බ වෙන ඔක්කොටම හැකියාව තියෙනවා. ඉතින් මෙයා ඊතෝල මේ නායකත්වය නිසා මට හම්බ වෙන්නේ මේ මේ පිලුණු වෙච්ච දේවල්, අතගාපු දේවල්. ඉතින් ඒගොල්ලන් හරි ලොකු ශක්තියක්, හරි ආශාවක් තියෙන මේ මහාය තත්ත්වෙක හැසිරෙන්න. නමුත් ඒක මහාය දාට හරි කරදරයක්. ඉතින් ඒක නිසා මෙයා ඒ ගණයා කෙරෙන් වෙන්ව, කුලයා කෙරෙන් වෙන්ව මාතංගණං හස්ති රාජාව හැසිරුණයි කියලා තියෙනවා. ඒකත් ඔය කඟ වේන හඟබඳු කියන අදහසම තමයි තියෙන්නේ. ඉතින් ඒ ඒක තේරෙන්නේ ජනප්‍රියතාවය කැමති අතාට. දැන් අලියා දින්ලා ඉන්න වෙලාවනම ඉතින් අලියාට කැමති නෑ එහෙම මේ විවේකයට. ඒකට ඕන කරන්නේ වැඩි ඡන්දෙට යන්න. ඉතින් වැඩි ඡන්දෙට ගියාම කවදාකවත් අලුත් වතුරක් බොන්න හම්බ වෙන්නේ නෑ. නිල් තනකොලක් කන්න හම්බ වෙන්නේ නෑ. නෑම්බියෝ නාම්බොයි ඒගොල්ලන්ගේ වැඩ පෙන්නඳ මේ යතාව සාක්ෂි කරගෙන ඉස්සරහමත් පයින්නවා පිටිපස්සෙත් පයින්නවා ඇඟෙත් තියලා ඉතින් ඒක නිසා මෙයාට තනි වෙන්න හිටලා තියෙනවා ඉතින් ඒක සාමාන්‍යයෙන් හිතෙන්නේ නැති වැඩක් නමුත් ඒක බුදුහාඳුරුණන් පොදු යගේ කරලා තියෙනවා නමුත් අටුවාචාර්ය වහන්සේලා පොඩ්ඩක් ඒක පැකිලිලා කියලා කියන මේ පතේ බුදු වෙන්න දඟල නැත්තු විතරයි ඕම කරන්නේ සාමාන්‍ය නිවන් දකින්න හදන ඇත්තු නම් බුදු වෙන්න හදන නැතු නම් ඔහොම නෙවෙයි සෙනගත් එක්ක ජනප්‍රිය වෙන්න හදනවා කියන එක තමයි ආගමක් ඇති වෙන්න මුල් වෙච්ච අදහස. ඊ අදහස අයින් කරනවා මේකේ. හැබැයි නැවත දෙකම එකම සාසනය. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ කරන්නේ. කියන්නේ ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේලා කොම් කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඉතින් මේ ගාම මේකේ අටුවාචාරින් වහන්සේලා පෙන්න කතාව හැටියට බලනකොටත් යම් යම් තැන්වල එහෙම මේ පේන්න තියෙනවා මේක කියන්නේ ඒක ඇතික් ඇත්තටම කාලයක් බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක්ව ඉඳලා තියෙනවා මේ බරණැස් නුවර. ඉඳලා අවුරුදු 20ක් රජකම් කරපු නිසා අවුරුදු 20ක් අවීච මහනිරකේ නරකේ පැහිලා තියෙනවා. ඒ නිසා හැම රජ කෙනෙකුටම પાස්පෝර්ට් එක තියෙනවා. ඕන තැනක අපායට යන්න. ඉතින් මෙයා ගිහිල්ලා ඇවිල්ලා ආයත් ඉපදිලා තියෙනවා බ්‍රහ්මදත්ත රජුරෝ අවුරුදු 20ක් රජකම් කළා අවුරුදු 20ක් අපාය පැහිලා ඉපදිලා තියෙන ඇතෙක්ව හොඳ අර විදිහට සංජාත කන්දෝ පදුමී උලාරෝ කියන විදිහට පද්ම සම්භව විශාල කඳක් සහිත උලාරව ගත කරලා ඉන්නකොට අර මාතංගලන් ඇතාට වගේ ඇතින්නිය ඇවිල්ලා ඇඟේ ඉලෙනවලු නාන්න ගියත් ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා තනකොළ ටිකක් අන්න ගියත් කට්ටි ඇවිල්ලා යා ඉස්සරහා රංගන පානවා ඒක නිසා මෙයාට හිතලා තියෙනවා තනියම ඉඳී කියලා. අන්නේ මේ හිතනකොට අර කලින් හිටපු බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ උයනට යන්න හිතලා තියෙනවා. උයනට ගිය ගමන් උයන් පල්ලා මෙම සුදු ඇතෙක් ඇවිල්ලා ඉන්නවා කියලා රජුරෝ සේනාව මෙහෙවලා තියෙනවා. සේනාව මෙහෙවනට මේ යථා සේනාවට බය නැතුව කිලිම රජුරෝ ගාඩ ගිහිල්ලා මේ අභිමුඛයට ගිහිල්ලා තියෙනවා. ඉතින් රජුරේක පැත්තට බය වෙන්නත් තියා අනිත් පැත්තට ආඩම්බර වෙන්නත් ඇති යථා මයි ගාඩ එනවා කියලා ඇවිල්ලා කතා කරලා කියලා තියෙනවා. ඔයාගේ මම රජකම් කරා. මට අද වෙලා තියෙන්නේ මේකයි කියලා රජුරවන්ට මට උයන ඉන්න ඕනේ. ඊට පස්සේ රජුරෝ මෙයා මේ රාජකීය හස්තිය බවටපත් කරගෙන ඇතා උඩ යනකොට කල්පනා වලට මේ මම ගිනියන ඇත් කඳත් මං වගේම කලින් බ්‍රහ්මදත්ත රජ වෙලා තිබිලා කියනවා. ඊට පස්සේ ඇතා මට කියනවා ඒ රජකමට හම්බෙච්ච විශේෂ ලාභේ හැටියට අපාගත වෙන්න උනායි කියලා අවුරුදු 20ක්. දැන් මෝ මාව කර තියාගෙන යනවා. දැන් මටත් වෙන්නේ ඉස්සරහට ওই ටිකම තමයි. හරකෙක් කියලා, බල්ලෙක් කියලා, බූරුවෙක් කියලා කඹරන්න කියලා කල්පනා කරනට ඇති වෙච්ච විපස්සනා තුලින් අතාගේ කඳ උඩින් දැතිම පසේ පුතුරා ඥාන වාසනාවක් වඩපත් උනා කියලා ඒ ටිකම විපස්සනා වුණයි කියලා. ඒ ටිකම Tamanට ස්වයම්බූ ඥානයක් ඇතිකරනද පසුබිමක් සකස් වුණා කියලා ඊට පස්සේ තමයි මේ ඇතාවුඩ ඉන රජුරෝ පසේ බුද්ධත්වයටපත් වෙලා ඇමතිවරුන්ට කතා කරාට පස්සේ මේ උයනත් මේ ඇතත් බල බාර ගන්නilla මම විවේක වෙනවා කියනකොට ඒගොල්ල එහෙමයි දීවෙන් ආස මහරජ කියනට මට රජුරෝ කියන්න එපා. මම ඒ ආකල්ප වලින් මෙන් වෙලා තියෙන කියලා මේ රජුරෝ ඊට පස්සේ යථාවි රත්තං විහාරේ අරඤ්ඤේ අරඤ්‍ය වාසී විහාරයකට පිවිසුණා කියන කතාව තමයි පොතේ පෙන්වන්නේ ඉතින් ඊට පස්සේ ඒ මේ පසීපුත්තත්වයටපත් වෙච්ච බ්‍රහ්මදත්ත රජුගේ උදාන කතාව තමයි නාගෝව යෝධානි විවජ්ජයිත්වා මහා ඇත් රජෙක් වගේ තමයි ඇත්පන්ති අතහැර සංජාත කන්දෝ පදුමේ උලාරේ උලාරෝ හොඳ පද්ම සම්භාවව පද්මකුල ඉපදිලා විශාල ඇත් කඳක් හයිත ඉපදිලා උලාරව යථාපි රත්තං විහාරේ අරඤ්ඤේ කැමැති පරිදි අරඤ්ඤේ හැසිරෙනවා ගණ ගැත් ගණයා කෙරින් වෙනවා. හරියට කඟ වේනගේ අංග වාගේ එකලාව හැසිරෙනවා. ඉතින් මේ එකලාව හැසිරෙන එකෙමුත් මේ විපස්සනාවට තියෙන ගෞරවයත් එහෙම නැත්නම් මේ නිවනට තියෙන කැමැත්තත් අභ්‍යන්තර බාහිර වශයෙන් පේනවා. එකලාව හැසිරෙන කෙනා ඒක සමාජ ධර්මයක් විදියට පෙන්නනවා මට ඇතුලෙන් නිවන ඕනයි කියලා. ඒ වගේම නිවන් ලැබපු කෙනා නැ එකලාව හැසිරෙන කෙනා නිවන් ලැබු රහතන් වහන්සේ නමක් කැලේ ඉන්නේ කොහොමද කියන එක නිකන් උපමා මාර්ගයේ රූපක මාර්ගයෙන් දරගන්න. ඒ මේ දෙකම එකයි. එයිම කැලේ හිටියට නිවන් දකින්න කියන එක මේකෙන් කියන්නේ නැහැ. නිවන් දැකුව ඔක්කොම කැලේටම වෙන්න ඕන කියන්නේ නැහැ. නමුත් මේ දෙක Taman තුල තියනවාද කියලා ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. මට මේ එකලා වීමේ හැකියාව, එකලා වීමේ අවශ්‍යතාවය, එහෙම නැත්නම් අහුදේ කලා වීමේ අවශ්‍යතාවය, එහෙම නැත්නම් විශ්‍රාම වීමේ අවශ්‍යතාවය මට මේ නිවනට යන්න තියෙන ගමනත් එක්ක තියෙනවාද එහෙම නැත්නම් මේ නිවන් ලබන්න හදන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහාද නැත්නම් මේ ලෝකේ හිනස්සවන්නද නැත්නම් ලෝකයාගෙන් වැඳුම් ලබන්නද නැත්නම් ලෝකයා ලව්වා සාදු සාදු කියවන්නද මම මේ නිවන් දකින්න හදන්නේ කියන එක කෙනෙකුට දැක ගන්නට මේක වංචනික ධර්මයක්ද නැත්නම් ඇත්තද කියලා දැනගන්න මේ උපමාන දෙක බාහිරේ තියෙන ආචාරශීලී පැත්තෙන් තමන්ගේ ඇසිරීමත් අභ්‍යන්තරේ තමන්ට තීරණව නම් මට නිවනක් විවේකයක් හුදකලාවක් විශ්‍රාමයක් සාමයක් හිතේ ඕන කියන දෙක මේ ලෝකයා භාවනා කරන සමන් භාවනා කරනවාද නැත්නම් gedara ගෑණිකෙන් බේරෙන්න බැරුව කැලියන්න හදනවද කියන ප්‍රශ්න කෙනෙකුට මේ දෙකම තියෙනකොට බලන්න පුළුවන්. ඒ බලන එක බොරුවක්වත්, චාටුවක්වත්, වංචාවක්වත් නෙවෙයි. ඒ දෙකේ සමවිපාත වෙන්න වෙන්න දෙන්නට දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන්න පටන් ගන්නවා. විවේකයට කැමති වෙන ගතියත් එක්ක විවේක පරිසරය අවශ්‍ය වෙනවා. විවේක පරිසරයට යනකොට විවේකයට අකමැති කෙනත් විවේකයට කැමති වෙන ගතියක් ලෝකේ තියෙනවා. අන්න ඒක Tamanට වාසි වෙන විදිහට හසුරව ගන්න හැටි තමයි මේ ගාතාවලින් පෙන්වන්නේ. ඒක නිසා සරුවත්න දේශනාවේ තියෙන අනෙකුත් සාධක සූත්‍ර ගත්තොත් සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට මේ කාමයෙන් වෙන් වෙලා කාම ලෝකයෙන් වෙලා කාමයේ තමයි ගිහිගේ කියන්නේ. කාමයෙන් වෙන් වෙලා යන්න ගිය ගමන් ඉච්චිර පැවිදිලා හෝ తాවකාලික පැවිදිලා හෝ එහෙම නැත්නම් යෝගාවචරයක් වශයෙන් අපි කියුත් අරණ්‍යකර රුක මූල සේනාසයට ගිය ගමන් ඒ මනුස්සයාට අර කාමය භෞතික කය භව කායික විවේකයෙන් අයින් වුණාට මේ මනසට කවදාකවත් නැති විදිහට කාම සංඥාවල් වලින් දැඩි පිළීමක් එන්න පටන් ගන්නවා. ඊතරතොර ඉන්නවට වඩා ගණ්‍යා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව <clears throat> භාභෝග සම්පත් වලින් වෙන්ව විවේකයට ගිය ගමන් කවදාකවත් නැති විදිහට කාම සංඥා කරදර කරනවා. ඉතින් ඒක එයා දන්නේ නැත්නම් එයා ආපහු කබලෙ ලිපට වැටෙනවා. අපෝ මේ ගෙදර ඉන්න කොටත් වැඩිය මට කාම සංඥා එනවා. ඒක නිසා මේ ගෙදර ඉන්නකොට මට මෙහෙම කරදරයක් තිබුණේ නැහැ. ඒ නිසා මම තාම සුදුසු නැහැ භාවනා කරන්න. භාවනා කරන වයසමදි. ඉතින් ආයෙත් ගෙදර ගිහලා ගෑනිත් එක පුදිනවා. ඉතින් ඒක සායක තමයි සාමාන්‍ය ස්වරූපය. මොකද මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කාමයේ අතහැරියට පස්සේ කාමයාගේ හේව නැල්ල කාම සංඥාව අපිට කරදර කරයි කියලා. හිතන්නේ මේක ඉගිය අතරපුවාම කායික විකේ හම්බෙච්චාම කයින් විවික වෙච්චාම සියල්ල අයින් වෙනවා. නොසිද්ධ වෙන්නේ ඊට වැඩි වෙනස් දෙයක්. ගියාට පස්සේ වෙන්නේ කවදාකවත් නැති විදිහට කාමච්ඡන්ද, ව්‍යාපාද, චීන විදු උද්දච්ච කුච්ච කියන නැති නීවර ධර්ම වර්ගයක් නැත්නම් මෙතෙක් කර නොදක්ක නීවර ධර්ම වර්ගයක් අර ඕලාරික කාමයෙන් අයින් කරපුවාම කාම සංඥාව මතුවේ. ඉතින් එයාකට යා මුණ දෙන්න විතර ගෑනිකන් උපදෙස් ගන්න යන්න නරකයි. අරණ්‍යයේ ඉන්න ආමුදු කෙනෙක් හම්බෙලා බණ භාවනා කරනකොට කියන්න පුළුවන් වෙනවා පැහැදිලිවම. අනේ මහත්යෝ අනේ හාන්දුන්නේ මේ මං මේ ගෙදරින් එළියට ආවේ මෙන්න මේ වෙන්නම් කියලා දැන් නම් හරි කරදරයක් තියෙන්නේ <clears throat> වෙන්දට වැඩි කාමයේ විශ්ය වෙන්දට තරහ යනවා පුදුමාකාර නිදිමතක් එනවා පුදුමාකාර විදිහට අතීත නාගත කල්පනා වෙනවා පුදුමාකාර සැකයක් එනවා මම නියම වෙලාවට ගිහියට ඇරියද ගිහිමේ ගතයන්ක අත්‍යවශ්‍යද ගිහියතයන්ක නිවන් දකින්න ඕන නානා ප්‍රකාර දේවල් එන්න පටන් ගන්නවා ඉතින් සාමාන්‍ය වෙන්නේ ඕවා හෙලි කරන්නේ නැහැ හිතනවා මේ මට විතරක් වෙච්ච පුද්ගලික ප්‍රශ්නයක් කියලා මෙයා මේ කාම සංඥාව මම කියන මගේ කියන මගේ ආත්මය කරගන්න. හේලි කරන්න යන්නේ මේක මට විතරක් වෙච්ච එකක් කියලා. නමුත් අසුවිරු ඥාන ඇති එක්කනා ශාසනය පිළිගන්නේ එක්කනා මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක කාගේත් ප්‍රශ්නයක්ද දන්නේත් නැහැ. මේක හේලි කරපු දවසේ කාමේ නැති කරන කාම සංඥා වෙනවයි කියලා පොතපත දන්නේ කරගෙන කොඹට විතර නෙවෙයි ඒකට හැටි. කාමයන් ඉච්ඡාව කාම සංඥා වෙනවා. තුවාලේ හනි වෙච්චාම ආදී ඉතුරු වෙනවා තුවාලේ. ඉතින් අපේ තියෙනවනේ. ඒක නැතුව තුවාල හැලෙන්නේ ඒක න ඒක සඳහා රූපයක් ආශ්‍රය කරපන් රූප කර්මස්ථානයක් ආශ්‍රය කරපන් කායගත සතිය වඩපන් ඒතර කයේ හිත පවතිනවනම් අරහණීර ගිහිල්ලා හරි රුක්ක මුලගත වෙලා හරි ශූන්‍යකාරගත වෙලා හරි කයේ හිත පවත්වනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කාමයට අරබව කාම සංඥා වෙන බව දන්න මනුස්සය. අද්දක උසගෙන කරන වැඩක්. ඉතින් ඒකට යම් වෙලාවක කයේ හිත හිටියා නම් එයා දන්න මේ කයේ හිත ඉල්ලමන අභිඥා පහළ වෙන්නේ නැහැ, සමාධිය ලැබෙන්නේ නැහැ, විපස්සනා ලැබෙන්නේ නැහැ. අඩු ගානේ කාමේ සහ කාම සංඥාව දුර වෙනවා. අන්න. එතකොට එයා දන්නවා මේ කයේ ඉඳීම සැපක් නෙවෙයි, කටුකොලක්, ඊරිගෑමක්, වෙහෙසක්. නවතින් දරන්න පුළුවන්. ඒක නිසා මට මේ ග්‍රාම සංඥාවයි කාම සංඥාවයි කාමයයි අරින් වෙච්චලාක විතරනේ කායට හිත ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කායට හිතගත්ත හැම චිත්තක්ෂණයකම ලෝකේ තියෙන කාමයට කාම සංඥාවත් ලෝකයට සියල්ලම දන් දීමේ කුසලයේ සිද්ධ වෙනවනේ කියලා එයාට පුළු පුළුවන් වෙලාවේ මේ රූපය අරමුණු කරනවා. ඉතින් යම් වෙලාවක අපි හිතමු ඉඳගෙන ඉන්න වෙලාවේ වැඩි වෙලාවක් මේ කාමේශා කාම සංඥාවට අනුව යන නීවරණ ධර්ම අනුව යන කීචිලි ප්‍රමාණය අඩු වෙලා හෝ කීකරු වෙලා මෙල්ල වෙලා මේචල් වෙලා හම්බන් වෙලා මේ මම ඉඳගෙන ඉන්නවා. මේ ඉඳගෙන ඉන්න මට මේ ආස්වාද ප්‍රසවාස පේනවා. එතන මම ඇවිදිනවා. මම ඇවිදින මගේ කයේ වම දකුණු වශයෙන් පේනවා. එතන මම මේ ඉදරදරි පිඟාන කෝපයක් හොදනවා. මම මේ පිඟාන කෝපනවා ගන්නවා. ආදි වශයෙන් මේ කයට රූපෙට කායනපස්සනාට හිත දැම්මනම් යාට තේරෙනවා නම් ප්‍රයෝගය නිසා ප්‍රයත්න නිසා ප්‍රතිපදාව නිසා දැන් මේ කයේ හිත තියනා තාකල් කාමේසා කාම සංඥාව නැහැ. මේකමයි ජීවිතේ වශයෙන් මම අදපු දෙයක්. දැන් තමයි ඔන්න කාය විවේකය කියන එක චිත්ත විවේකයක් බවට හරවන්න ඕනේ හරවන්න පුළුවන් මට ඒකට කුසලතාවයේ තියෙනවා භව විභවය තියෙනවා නැත්නම් භව සම්පatti තියෙනවා කියලා තේරෙනවා. ඉතින් ඒක ලොකු කාය සාක්ෂියක්. මේ විදිහට කාය ආනපාන වශයෙන් හෝ සමහර බිම්බි වැකිලින් වශයෙන් කරනවා. එතන ශක්මනේදී වම දකුණ වශයෙන් හෝ ඉදින්දා වැඩ කරනකොට යනකොට එනකොට කනකොට වනකොට මේ කාය පවතින ඉරියව්ව දන්නවනම් මේක ටික වේලාවක් මේ ඉරියව්ව මාරු නොකර ආශ්වාස ප්‍රශ්වාසයේ දිගේ වෙන එක නා ඒක දිගිය යනවා. පිම්බීම හැකිලිම දිගිය යන එක නා ඒක දිගිය යනවා. වම දකුණු කරන එක නා ඒක දිගිය යනවා. ඒයන් තමන් කරගෙන යන ඒකාකාරී වැඩපිළිවෙලට හිතියෝ දාන හිටියොත් ඒක ਸਰුවඥ නිරීක්ෂණයක් චිත්ත නියාමයක් ඒ රූපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා ආශාව ප්‍රසවාස බලනකොට ඒක ගෙවෙනවා ඒක හුරු වෙනවා ඒක අනායාසයෙන් සිද්ධ වෙනවා සක්මන් කරන්න කරන්න කරන්න කරන්න සක්මර මම තටවන්න දෙයක් නැහැ ඉබේම අවිජින්තන්තම් පුරුදු වෙච්ච බබේ කාන්තිමට තතර නැතුව ඇවිදින්න පුරුදු වෙනවා අනායාසයෙන් උට එතකොට ඇවිදින බව මතකත් නැහැ. ඉස්සෙල්ල තමයි ඇවිදිනකම් දඬුවට වල ගහන්න ඕනේ අම්මා අත දෙන්න ඕනේ ඔක්කොම කරන්න. අන්න වගේ සක්මන හුරු වෙනවා. ඊට පස්සේ දින්දා වැඩ කරනකොට තමන් කරගන්න වැඩක් සතියෙන් කරගෙන යන එක ඉච්චර අමාරුවක් නෑ. ඒක ලකූම පිංකම විදියට සලකනවා. ඒකට කාමේශා කාම සංඥා නැති බව සලකනවා. මෙහෙම කරනකොට ඉදිරියදා කරන වැඩවලින් විශේෂ නැති වෙනවා. විස්රාමයේ ඉන්න පටන් ගන්නවා. තමන්න තේරෙනවා මේක නිකන් විනෝදාංශයක් කරනවා වගේ යන්න පටන් ගත්තාම අර රූපය දිහා එක ඉරියව්වේ එක දිගට අරමුණක හිත පාත්වන්න ඒ රූපේ ගිවන් වෙන බව සර්වචත්තන්සේ දැකලා තියෙනවා. ඒක නිසා සර්වචත්තන්සේ කියනවා මෙන්න මේක කඩන්ඩ එක දිගට හිත පවත්වන්න බැරි වෙන්න වේදනා එනවා, ශබ්ද එනවා, හිතවිලි එනවා, හිච්චිත්ත රූප එනවා, නානා ඍතු වේසමවා මේක කරදර කරනවා. ඒ කරදර කරන උපේ දෝෂයකට නෙමෙයි මේ හිතේ හැටි ඒක නිසා මේ ජීවිතය දැන් කොහමද ආරමුණේ ඉන්න වෙලාව වැඩි නම් ආරමුණේ ඉන්න හුරු වෙනවා නම් ආරමුණේ ඉන්න සුහද වෙනවා නම් හාද වෙනවා නම් නොබෝ කලකින් පෙනී ඔය ආරමුණ ක්‍රමයෙන් සිුම් වෙලා අති සූක්ෂම වෙනවා එතකොට කාමයේ ගෙවෙනකොට කාම සංඥාව මතුණා වගේ මේ රූපයේ ගෙවෙන බවට ලකුණ තමයි රූප සංඥාවක් වගේ මතුවෙනවා හිතට හීන පේන්න බලන්න හීනද ඇත්තද කියලා අල්ලගන්න බැරි රූප රූප වෙනවා මේ මේ මනෝ සාවිකාර හත් ඇහෙනවා ගන්ධ රස පහස ඉතින් මේ ශේෂ්ත්‍රයේදී යෝගාවචර ඉන්නේ සෑහෙන දියුණු තැනක නමුත් යෝගාවචර සම්පූර්ණ මේක වරදොල තේරුම් අර ගන්නවා මේ විවිකේ දන්නේ නැති කෙනා උදේකලා බව දන්නේ නැති කෙනා ශරීරයට ආසා කෙනා කයට ජීවිතයට ආසා කෙනා මේන හැම දෙයකටම බය වෙලා අර්ථකථන දෙන්නයි ඇයි මේ වෙන්නේ කියන්නේ කටයුතු කිරීම නිසා ගෙවන් වෙන රූපෙන් අතහැරිලා පල්මත් වෙලා මේ පේන දේවල් වල හීන පලාපල කියන්න පටන් අරගන්න. පේන බලන්න පටන් අරගන්න. ඉතින් මේකම තමයි අද භාවනා ජී ලෝකෝල කියලා බැලුවොත් කමඨාන් සුද්ධ කිරීමේදී වෙන්නේ ගුරුන්නාංශෙත් හීන බලනවා. හීන පලාපල කියලා දෙන්නා. ගෝලයොත් දිගින් දිගට දිගින් දිගට වර වමාරපු සරව අර වමාරපු දේවල් ගුරුවරකාට ගිහිල්ලා අනේ මේ පේන්නේ මොකක් නිසාද මේක මොකක් නිසාද කියලා ඉතින් අර සරුවඥ විස්තර දෙන්න පටන් ගන්නවා බ්‍රහ්ම ලෝක විස්තර දිව්‍ය ලෝක විස්තර අපාය විස්තර ඉතින් මේ වගේම කාලේ නැස්තිල යනවා අර අරමුණ නැති වෙච්ච බව මේ මේ ඉන්නකොට අරමුණ ගෙවන් වෙන බව හෝලයට පස්සේ ගුරුනාථට මතකයි එනිසා අද දීවිලා කියන බෞද්ධ පොත්පත් දිහා බලනකොට බුදුන් නොවදාළ ගේවල් කොච්චරක් වමාරලා සාහිත්‍යයක් හදාගෙන මුතුම්ම නාටකමක් තියෙනවා. මේ බාගෙට තැම්පිච්ච අර අර රූපයේ සිවුම් වේගන යනකොට මතුවෙන රූප සංඥාවේ ලෝකයක් හදාගෙන. ඒක අභිඥා කියලා හිතාගන්නවා. ඒක සමාධි භාවනා විපස්සනා ඥාන කියලා ලෝකයක් හදාගෙන ධම්මී කර ෂට මායාවි වංචනික දෙයක් වංචනික දැලක් මායාව විශ්කල්ලා තියෙනවා ඉතින් ඔය බෞද්ධ සාහිත්‍ය කියන්නේ ඕකට. ලියවිලා තියෙන හරියක් ඔක්කොම කොන්න වගේ බාගෙට එයාට භාවනා කරනට ඇත්ත හොඳ මිනිස්සු. කාමයට ඇතහැරලා තියෙනවා. කාම සංඥාට උත්තර දීලා තියෙනවා. ඒ වගේම රූපයකට ඉන්නත් අහම්බෙන් හරි පය හැප්පිලා හරි ගිහිල්ලත් තියෙනවා. රූප සංනිවේදනයේ එනකොට එන රූප සංඥාවේ පුදුමාකාර පටලවිල්ලක් තියෙනවා. ඒකේ නෑ මේ ගාන පිළිමි ભેදයක් ඒකේ නෑ මේ බටහිරද ආශ්‍යාකරද කියලා ભેදයක්. ඒකේ නෑ මේ වයසද නැදහත්ද තරුණද කියලා ભેදයක්. ඒකේ නෑ පැවිදි පැවිදි ભેදයක්. හැබැයි අපි හිතානේ ඉන්න ભેදේ අපි හිතාින தත්ත්වයට වැඩිය සම්පූර්ණ උඩු යටිකුරු තත්ත්වයක් තියෙනවා. පැවිද්දන් අතර බහුල වැඩි. පැවිද්දන් අතර මේක පිසු කියලාගෙන මේකේ ලෝකයක්ම වාගෙන වවාගෙන කන ගතිය තම්බිලාට වැඩි වෙනවා. බෞද්ධයන් සහ බෞද්ධයන් අතර බෞද්ධයෝගේ මේ පිස්සු කෙලින ගතිය වැඩි. අබෞද්ධයෝ නැත්නම් වැද්දෝ හරි මිලක් හේවරි ගත්තොත් උන්ට නෑ එහෙම නෑ. උන් ඉන්නේ ඒ ලෝකෙම නේ නිසා උන්ට මේක කල්පනාවක් නෑ. මේ බෞද්ධයන්ට තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. ඥාන පිරිමිදකේ ගන්නකොටත් වැඩියෙන් භාවනා කරන එක අනු නිසා ඥාන උන්ටත් වැඩි. ගොඩ ගන්න බැරි කක්කාවක් තියෙනවා. නමුත් මේ ඒකෝචරේ කග්ග විශාන කප්පෝ කියනක දාන්න කෙනාට කියන්නේ මේ බහුරූ කෝලම් බලන්න එපා. අර අල්ලගත්ත අරමුණේ ඉන්න බලපන්. ඒක නැති කරන්නයි මේ ඔක්කොම හෙල්ලම් කරන්නේ. ඒකේ ඔබ දියුණු වේගනේ යන්නේ. ඒකෙන් ඔය පිටපාර වලට ගිහිලා කොච්චර ස්පීඩ් කරලා ගියත් පිටපාරේ ස්පීඩ් කරන්නේ. ආපහු පුළුවන් නම් ගෙනල්ලා දාපන් මහපාරට. මේක කියන්න ගියාම භාවනා හරීම ඒකාකාරයි. හරීම නීරසයි. මේ අපි අභිඥා ලැබනවා අපේ ගුරුවරු කැමති නැහැ. අපි මාර්ගඵල ලැබනකොට අපිට ධ්‍යාන මාර්ගඵල දෙන්නෙත් නෑ අපිට ලැබිච්ච වට ඊර්ෂ්‍යා කරනවා කියලා අපි ලොකු සංස් කියනවා. ඊට කිව්වොත් එනේ ඔබ පජයක් බං ඕක ගණන් ගන්න එපා අරමුණු වරෙන් කියලා. එයා කියනවා බත් කාලා විතරක් හරියන්නේ නෑ කුකුල් මස් ටිකක් උමල කටියක් නැතුව කොහොම කණ්ඩද මේක. ඒ නිසා මේ මාළු ටිකක් කලවම් කරන්න හදනකොට එපයි කියනවා. මේ වලතරේ බතයි කාපන් කියලා කියනවා වගේ අර ගිවන් වෙන රූපෙට රූප සංඥාවෙන් ආලවට්ටම් දාන්න නැතුව දාන ආලවට්ටම දිගේ කන්නේ නැතුව ඒක ඒක ඇඳ ගන්න නැතුව මේ රූපේ ගෙවන් වෙන එකේ හැල හැප්පිල්ලක් ඇති කරන්නයි මේ හදන්නේ. මම කොහොම හරි වැටි වැටි හරි ආයේ ගෙවන් වෙන රූපය මේ රූප සංඥා හරහා යන්නේ ඒක මේ මගේවත් රූපයක් භාවනා කරද්දක් නෙවෙයි. මේ රූප සංඥාවලට අහු වෙන්න එපා. ඉස්සෙල්ලා ආපු අඟ කන තියේදී පස්සේ ආපු අඟ ලොකු කරන්න යන්න එපා. කියලා මෙතනදී බේරෙනවා කියන එක හරියට කාමයට ඇතැලා කාම සංඥාවට අහු වෙනවා වගේ ඒ වැඩේමයි තියෙන්නේ ඊටදී පුංචි සූක්ෂම වැඩ පිළිවෙල. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තමයි ඒ ආනිස සප්පය සූත්‍ර වගේ තැන්වල බුදුහාම කරන දැන් අරන්නේ ගත වෙන්නේ. ඉතින් දැනගන්නේ. ඒකයි මම මේ අන ගහන එන්න ඕන වෙලා තිබුණ තැන. ඉතින් නිකන් ජීව ඉඳගෙන කරතයි. දැන් අපිට තේරෙනවා නම් භාවනා කරනකොට මේ සිවුන් තැනකට යනවා. ඉතින් ගියාට පස්සේ සමහරෙකුට নানা වේදනා එන්න පටන් ගන්නවා. සමහරෙකුට নানা සංඥා එන්න පටන් ගන්නවා. සමහරෙකුට নানা නව නිර්මාණ එන්න පටන් ගන්නවා. ඒක පිස්සු යාදු තුනක් වෙනවා. පිස්සු තුන දෙනා එකව තුන දෙනා එකට කොයි හරි එක පිස්සුවක් එනවා. ඉන්න හරියක් ඉන්න ওই જાතිනේ. අනේ මේ පැදැයෙන වේදනා දිගේ පස්සේ යන්න එපා. සංඥා පස්සේ යන්න එපා. සංඛාර පස්සේ යන්න එපා. එතකොට ඔබට තේරෙයි මේ පේන වේදනා සංඥා සංඛාර ඔබට ආශිර්වාද වගේ පෙනුනට මේවා මාර බලවේගයයි. ඕක ගැන ගණන් ගන්න නැතුව අර ගෙවෙන රූපෙදි ගියේම ගියොත් ඔය ටික ඔබට පස්සේ තෑග් කරලා හම්බ වෙනවා. විදිබන්දේ සෙකුරු කියලා. දැන් ඔබ පිටිපස්සෙන් ගිහිල්ලා පහිනින්න ඕනේ නැහැ. උඹට මොනනම් එයි. මේක හරි අමාරු. මේ කියලා දෙන්න අමාරුයි. ඒකට හිතන්නේ මේ භාවනා කරලා ලැබිච්ච දේ ඊට පස්සේ ගියාට කමක් නැහැ. කියයන්ඩ යන්න යන්න පාරෙ පිටපයි. අන්නේ එතනදී යථාබිරත්තං විහාරේ අරඤ්ඤේ කියන විදිහට <clears throat> බුද්ධ කලාව අභිරමණය කරනවා නම් නැත්නම් කමඨාන සුද්ධ වෙනවා නම් එහෙම මේ ගත්ත රූප ධර්මේ නීරස වුණාට නීරසකම කියලා කියන්නේ තණ්හාවට අනිප්පත්ත කියලා තරමටවත් මොළ ධාතුව තියෙනවා නම් මෙයා මේ රස තෘෂ්ණා වෙලවණ එකක් නැහැ. එහෙම නැත්නම් මේ සුඛය ඊට පස්සේ ලොවන්න යන එකක් නෑ. එළඹු ගමන් වෙන්නේ මොකද අර ගෙවම් කරපු රූපය නීරස වෙනවා. පිටින් එන රූප සංඥාව රසවත් වෙනවා, විචිත්‍ර වෙනවා, සිද්ධි බහුල වෙනවා. හැමදාම එතනින් පස්සේ අර ලන්දේ යනවා. යන්න සොඳට පෙනේ නෑ යන්න පාරක් තිබේ නම් කීම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ වගේ ලෝක සාහිත්‍ය කියන්නේ ඔන්න ඔය මං මුලාවට. ලාභ සත්කාර සම්මාන කියන්නේ ඔය මං මුලාවට. පින්කම් කියලා කියන්නේ ඔය මං මුලාවට. ප්‍රපංච කරනවා කියලා කියන්නේ ඔය මං මුලාවට. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා ඒක අභිවදති අභිනන්දති අජ්ජෝසාය චිත්තති කියලා. මේ මම්මුලාව ගැන දිග්ග කතා කතා කරනවා. මේ මම්මුලාව ගැන අභිනන්දනය කරනවා. මේ මම්මුලාව ගැන අභිවදනය කරනවා. ඒකට රිංගවනවා. මේ මායාවේ ගේන්නේ මේක තමයි. එච්චකට තමයි යෝගාචර තේරුම් ගන්න තියෙන්නේ. දැන් මම අනන්‍යගත වීමක්, රුක්ක මූලගත වීමක්, ශුන්‍යාගත වීමක් අවශ්‍යයි. ඒ තේකේ රුචි පමණින් අර ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැහැ. නමුත් ඒකට හේතුකාරකයි. ඒක නිසා යාට තේරෙනවා ඉස්සර තිබුණු අනන්‍යගත වෙන තිබුණු බාධා දැන් නැහැ. රුක්ක මූලගත වෙන තිබුණු බාධා දැන් නැහැ. ශුන්‍යාගාරගත වෙන්න බාධා දැන් නැහැ. ඒ වගේ විච බාධා වල හේවණල්ල තිබුණාට යෝගාවචරයට අර ඇත්තරලේ ඉන්න ඒ ඇත්‍රජහට මම යන්න ඕන රජුගන්ගේ උයනට මේ ඇත්තොත් එක්ක ඉන්න ගියා මට මේක විවිධයක් නැහැ කියලා හිතිලා ඒ අර රාජකීය උද්‍යානයට යනවා වගේ ගිහිගේ අතහැරලා නැති වුණත් අතහැරිලා ඉවරයි ඒක. ආයේ මේ මේ ත්‍රිසියන්නිකාය විලපෑදිනවා රාමඤ්ඤනිකාය විලපෑදිනවා වනාරණ්‍ය පැවිදිනවා මොකක්ද ඕනේ අර තේරෙනවා මට දැන් තේරෙනවා රූපයේ ගිවන් වෙනකොට රූප සංඥාන ඒක අයින් වුණාට පස්සේ ඕකට හුදෙකලාව කියලා කියන එක මේ කාය විවේකනේ චිත්ත විවේකේ. දැන් මේ චිත්ත විකේ අගය කරන මිනිහට එතන ඒ ගෑණිට මේ කය කැලේට ගෙනියනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මොකද කොහොමදත් ඒකට මනස සකස් වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඔලොමොට්ල හිතක් ඇතුව කොච්චර සිංහරාජාට වීට ගියත් ඇති වැඩක් නැහැ. මොකද හිත තාම තියෙන්නේ කාමේසා කාම සංඥාය රූපේසා රූප සංඥා අඳුරන්නේ නැති තැන. ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ පුද්ගලිකව සාක්ෂි වේවි ඕන කෙනෙක් අර ඉස්සර තුන බැඳීම් ඇත්තෙත් නැහැ. මම ගන්න තීන්දුව කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. මොකද මං ගෙදර හිටියත් ওই තීන්දුවේ ඉන්නේ. කැටේ හිටියත් ওই තීන්දුවේ ඉන්නේ. අන්න එතකොට තේරෙනවා මේ ආචාර ධර්ම වල සහ අභ්‍යන්තර චෛතසික ධර්ම වල සමතුලනයක් තියෙනවා. සමவாயයක් එන්න පටන් ගන්නවා. අර gediye ඉදිච්චාම ඡේදස්තරයක් ඇවිල්ලා gediye ගහේ වැඩ. ඒක gediye විලිකුන් වෙනවා. ඊට ඉස්සලා ගැටුවොත් තමයි ඇඹුල කන්න වෙන්නේ. ඊට ඉස්සලා ගැටුවොත් තමයි ගල් ගහලා කඩන්නේ. දැන් gediye වැටෙනවා. ගහක මැදි උනාල කරන දෙයක් නැහැ. ඕක තමයි ක්‍රමේ. ඉතින් ඒක නිසා ඒ බව තේරුම් ගන්න බෑ gedare ඉන්න මිනිස්සුන්ට. ඒ බව තේරුම් ගන්න බෑ මේ කාමේ සහ කාම සංඥාව වෙන් කරගන්න බැරි, රූපේ සහ රූප සංඥාව වෙන් කරන්න බැරි යෝගාවචරටත් බෑ. එයා ඉතින් අර මාම පැවිදි වෙච්ච නිසා ඒ පන්සලේ පැවිදි වෙන කතාව මිස අතර කේන්දරේ පාළි වෙච්ච නිසා පැවිදි කරනවා මිස මේ ඇතුලෙන් ගන්න එක නෙවෙයි. ඉතින් මේ වගේ සූත්‍ර වලේ තියෙන කරුණු පස්සේ බුදුහාමුදුරනේ බණ කියන්න බෑ කියනවනම් මේක වෙලා තියෙන එක නේද? නිසා මේකේ බණක් තියෙනවා. අපි කිව්වට මේ වසංගල ගහලා තියෙනවා. නැත්නම් පටිපුත්‍ර ඥානවන්තලාට මේවා කියන්න බෑ කියනවා නම් ඇත්ත තමයි මේවා කියන්නේ ඒ රජුරෝ පශේ බුදු විලා ඇත් කඳක් උඩ ඉඳගෙන නාගෝ යූතානි විවජ්ජයිත්වා සංජාතකන්දී පදිමේ උලාරේ තථා විරත්තං විහාරේ ආරඤ්ඤේ ඒකෝ චරේකග්ග විධාන කප්පෝ කියනකොට සර්වඥාසිකේ සූත්‍ර ටික සංග්‍රහ වෙලා තියෙනවා. දැන් ඒකනේ අපි විස්තර කළා කියන්නේ. ඉතින් ඒක තියා බලනකොට මේ පසේබුදු ආමරු කියන ගොළු බුදු කෙනෙක් කතා කරගන්න බැරි කෙනෙක් කියලා අඳින චිත්‍රයේ ඕනකම තියෙනවා උන්වහන්සේලාගේ පුංචි වචනවල මේ කියන ගමන තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන් බලනවා නම් අබුද්ධෝත්පාද කාලයක අශේ බුදුරජාණන් වහන්සේ නමක් ඒ ගන්න ගන්න ප්‍රයත්නයට වැඩි අමාරුයි අද මේ মালටි ටාස්කින් කරන ගියෙකුට ඊගේ අතහැරලා ඇවිල්ලා Tamange සුදකලාව හදා ගන්නවා කියන්නේ. මොකද වට කරගෙන ඉන්න හරියක් වට කරගෙන තියෙන්නේ අර Tamange මේ මාර අදහස් කෙලෙස් අදහස් වලට සාක්ෂි වෙන සාක්ෂිකාරය. තමනුත් ඒ කට්ටියත් එක්ක ඉන්නකොට ඒ සාක්ෂියම තමයි උඩ දාන්නේ. එතකොට හිතෙනවා නෑ නෑ මොකද බැරි මේ ඉඳගෙනම කරන්න බලන්න ඕන. මොකද ඔක්කොමලා කියන්නේත් ඒකයි. ඒගොල්ලෝ මගේ නෑයෝ මිත්‍රයෝ කියලා හිතන. නමුත් මේ අර රූප සංඥාව ගෙවම් කරලා චිත්ත විවිකේ පැත්තට යන ශිල්පේ පුරුදු කරපු කෙනාට කමඨාන සුද්ධ කරපු වෙනාට ඊට තේරෙන පටන් අර ගන්නවා මම gedare හිටියත් black sheep මම කොම් වෙච්ච මිනිසෙක් මේ ගෙදර ඉන්න මිනිස්සුගේ ආකල්ප සම්පත්‍ය වලට රුචි අරුචිකම් වලට මම කොහොමඩක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ඉඳගෙන උගුරේ ඇණයක් වෙනවට වැඩිය හොඳයි. උඹලට ඕන දෙයක් කරන කාපල මම යන්නම් කියවම අර මිනිස්සුත් අනේ නාකියා මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කිය කිය හිටපු මිනිස්සයා නේ නාකියා ගියා යන්න කියලා සතුටු වෙනවා. අර ගෙදර ඉඳලා තමයි ගෙදර ඉන්න මිනිස්සුන්ට අලි වාතේ ගෙදර හිටියද ඉන්නේ කරන දේ කරන්නේත් නැහැ. අලි කොක්ක ඒ වන්දන ගෙදර මිනිස්සු අත්ෙන් දත්ෙන් අනුශාසනා කරන්න හදනවා මේ දන්නේ නැති විහා දෙයකට ඒ මේ දෙක අතරේ අර gediye ichcha විලිකොණුලා වැටෙනා වගේ තියෙන එක අපේ දෙයක් නෙවෙයි. ඒක මේ ආධ්‍යාත්මික ගමනේ සිද්ධ වෙන දෙයක්. ආනේක විචුණාට පස්සේ තේරෙනවා මේ සිද්ධ වෙන දේවල් මිසක කොරන දේවල් නෙවෙයි. ඒකට ලෑස්ති වෙන්න ඉස්සලා ගෙදරින් පයින් දාතුවා නම් ඒක නිකම් ප්‍රශ්නයක් පැනියනවා. මේක උනාටත් පස්සේ ආයෙත්තට ඉරිච්චාඹකදී ඒ නැට්ටම නූන් කැලකින් තංගුස් කැලකින් ගැට ගහලා තිබ්බට ඇති වැඩක් නෑ නේද? කොහොමද ගයින් ගැලවිලා නේ කියන්නේ. ආන්නේ ධර්මතාවයේ තේරුම් ගත්තා නම් තේරෙවි අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ අමර ගමනක් මේ ජීවිතේ. මෙතෙක් කල හදාන හදාන ගියේ දේවල් ගොඩ ගැහිලක් මෙතන වෙන්නේ. ඕකට මේ පඬිතකම් වල දාන්න එපා. ඥානිය වල දාන්න එපා. විනතේ දිහා බලපං. උඹට තේරෙනවද අරමුණට හිත ගත්තේ මොකටද කියලා? මොකටද කාමයට ආම සංඥා නැති කරන්නේ. ඒ නිසා අරමුණේ හිත තියෙන පමණින්ම උඹ දිනුවා. ඔය ආරමුණේ දිග මුල මැදක බැල්ලු මෙනෙහි කිරීම ආරම්මන ඔක්කොම කරන්නේ අරමුණේ හිත තියාගන්න බැන්නා විතරයි. මම ඉන්න බව. මම ඉඳගෙන ඉන්න බව. මේ ආස්වාසින් ඉන්න බව ප්‍රසවාසින් බව ගන්න තීරණ සම්පූර්ණයි. ඒකත් අනායාසයෙන් සිද්ධ වෙනවනම් උපරිම ලබුණ ගන්න ලැබෙනවා. භාවනා ලෝකයේ අද තියෙන්නේ මොනවා කියලා මෙනෙහි කරුවොත් වන්ද කොච්චර වේගෙන් මෙනෙහි කරන්න ඕනද මුල මැදාගේ මෙනෙහි කරන්න ඕනද කියලා ශිල්ප හදාගෙන සමීකරණ හදාගෙන ගුරුකුල වාද හදාගෙන අනේ තියෙන කැම්බැල්ලයක්. මොකද මේක අර ශිල්පය අල්ලන්න හදනවා මිසක් ප්‍රයෝජනේ දන්නේ නැහැ. දැන් ප්‍රයෝජනේ දන්න කෙනා කරන්නේ මම ඉස්සර වාඩි වෙලා ගොඩක් වෙලා යනවා මම ඉඳගෙන ඉන්න බව දැනගන්න. දැන් මේ එකම තැන හැමදාම එක විදියට වාඩි වෙන්න නිසා මට ඉඳගෙන ඉන්න එක සැපයි. ඉඳගෙන ඉන්න බව දන්නවා. මේ ඉඳගෙන ඉන්නව දන්න කෙනෙකුට ලෝකෙම දන් දීම මේක තමයි ලොකම කුසලයි කියලා මට තේරෙනවා. ඒකට දන්නවා ඉඳගෙන ඉන්න බාට සාක්ෂියක් තමයි ඉඳගෙන ඉන්නකොට දැනුනේ මයිනා මාදිනා වගේ හුස්ම ගන්න කිතු උච්චරයි. ආය මොනවද වෙන කියන්නේ තියෙන්නේ. ඕනේ නම් මාත් සමාන සමීකරණ හදලා වෙන්නේ නැති මාත් සමීප අමාලලට මේ නව නිර්මාණ කරනවා වෙන්නේ නැති ඒ මිනිස්යාට ඕ ගෑයින තියෙනවා මම හිතගෙන නෙවෙයි ඉන්නේ කියලා. මම ඇවිදිමින් නෙවෙයි ඉන්නේ කියලා. මම බුද්ධියක නෙවෙයි ඉන්නේ කියලා උච්චරයි. ඉඳගෙන ඉන්න බවට දාන්න තියෙන සාක්ෂිය තමයි මම හිතගෙන නෙවෙයි ඉඳගෙන බුදියාගෙන නෙවෙයි ඇවිදගෙන නෙවෙයි. ඕක දන්නවනම් ඔන්න 100 100 ලකුණු හම්බ වෙනවා. එතකොට යා ගෙදර ඉඳගෙන ඉන්නේ තාටමලා দাঁඩි දාන නික දත්තෙන් දත හපාගෙන නෙවෙයි. අම්මගේ ඩොක් ඉන්න බබෙක් වගේ දුරට විශ්‍රාම වෙනවා. එතකොට ඔන්න අරමුණට හිත ගත්තා. මොකේදද? කායන වසනාව. රූප කර්මත්ත. ටික වෙලා ගියාම ඕ තාටමපේක තියෙද්දි ඕකත් නැතුව යනවා. ඕකත් ගිවන් වෙලා ගියල තේන තරුංගලේ උඩ ගිහිල්ලා නූල කඩලා ගියා වගේ කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ. අතරමඟ පෙන්වන රූප සංඥාවලට මේ රැවටෙන්න දෙයක්වත් නැහැ. මට රූපේ කියනකොට සතිය පිටේ වියම් ආකාරයකටද ඒ කාටම අරූපෙත් සතිය පිටවන්න පුළුවන්. නිමිති සතිය පිටේ යම් ආකාරයකද අනිමිත්තේ සතිය නිට්ටන් සතිය පිටවන්න පුළුවන්. සනිමිත්ත අනිමිත්ත. ඒකට හේ සහේතුකව සතිය පිටව මනුස්සයාට හේතුවක් නැතුව සතිය පිටවන්න පුළුවන්. වේදනාවේ සතිය පිටව මනුෂයාට අවේදේ සතිය පිටවන්න පුළුවන්. සංඥාවේ සතිය පිටව මනුෂයාට මේ සංඥා නැත්නම් සතිය පිටවන්න පුළුවන්. සතිය පිටවන තටබොමිනියට තටමිලින් තොරව සංස්කාරයක සතිය පිටවන්න පුළුවන්. අන්න එතකොට යනවා බුදු හිතට. ඊගේ මනුෂයා කොහේ හිටියත් රාජ්‍ය සභාවේ හිටියත් ගෙන්ද කම්පලෝ හිටියත් කොඩි ගහයට හිටියත් ඕනේ කරකිච්ච අඹරිච්ච තැනක ඉඳලා අර විවේක තැනට එන්න චිත්තක්ෂණය යන්නේ. ඕන දැනක පැටලෙන්න පුළුවන් පැටලෙන එක වෙනම කතාවක් නමුත් ආපහු ඉන්න තැනට ගන්න ඒක චිත්තක්ෂණ යන්නේ ඊවන්සට වෙන්නේ මායя කියන්නේ අතරගත දෙහිගිඩියක් වගේ අතර දාන්න පුළුවන් ඕන කෙලෙසකට එන්න කියන්නේ සෙල්ලම් දාන්න කියන්නේ මම ගන්නවා මගේ අරමුණට මම ගන්නවා මගේ ക്ഷേම භූමියට ඒකට මොන 18 දන්නේ නැතුවත් මොන විභූෂණ පෑවත් ලක්ෂ වාරයක් වරද්ද වරද්ද තේරුම් ගන්න තියෙනවා මම දන්නවා මට මෙතෙන් එන්න පුළුවන් මේක වළක්වන්න මේ ලෝකේ බලවේගයක් නැහැ කියනකොට යාර දෙනවා කොහේ හිටියත් හොදකලා ඉන්නේ. මම හිටිය කොහේ හිටියත් විස්රාමේ ඉන්නේ. කට්ටිය නම් ඇවිල්ලා එක එක જાති වලින් අඳන්න හදනවා. අඳිනා වගේ පේනවා. අඳින්නට බෑනේ මේ කට්ටියත් එක්ක බේරෙන්න බෑනේ. ඒක නිසා බබාලා ශ්‍රීලංකාවේ වල හදනකොට අම්මලා තාත්තලාත් බබාලාගේ භාෂාවෙන් ටිකක් වෙලා කතා කරනවා. නමුත් ඒක බබාගේ භාෂාව දාන්න. ආන්නේ විදිහට මේ රූපේ රූප සංඥා විවං කරලා පස්සේ මේ ලැබෙන මේ උද්දිකලාව අර කාය විවේකේ නෙවෙයි චිත්ත විවේකය. ඉතින් මේ ඒකෝචර එකග්ග විශාන කප්පෝ කියනක රූපකාකාරයෙන් ඝණයා කෙරින් වෙන්වීම කුලයා කෙරින් වෙන්වීම වස්තු භෝගයෙන් වෙන්වීම කියලා කිව්වට ඒක හිතින් වෙන්වීමක් තියෙනවා ඔය යටි. ඒක මේ සංනිවේදනය කරන්න ටිකක් අමාරුයි. නමුත් ඒ බුද්ධලට තේරෙනවා. හිතින් මේකෙන් වෙන් වෙන ගතියක් තියෙනවා. ඇලෙනවා, ආයෙ වෙන් වෙනවා, ඇලෙනවා, ආයෙ වෙන් වෙනවට පේනවා. අර වෙන් වෙන ගතියට පොඩ්ඩක් බැඳෙන ගතියක් වෙනවා. ඉතින් ඊට පස්සේ යාට තේරෙනවා මේ විසම ලෝකේ මේ ලෝකේ ඔක්කොම සතුන් මරද්දී, හොරකම් කරද්දී, කාමීච්ඡාචාරය කරද්දී, බොරු කේලමේ ගිස්සජෙන් පරිසෝතේ නියද්දී, ඒ ඇත්තොත් එක්ක ගැටෙන්න මට ඕන ගමන් නැහැ. ඒ කරන්නේ මගේ නියුම් සහෝදරය වෙන්න පුළුවන්, නැත්නම් දුවා දරුවා වෙන්න පුළුවන්, ගෑණි වෙන්න පුළුවන්. මොකද කරන්නේ? මේ ඔක්කොම ඇත්තේදී මට පුළුවන් නම් ඒකට හිතනවා මේක ඒක ආත්මార్థකාමීකමක් කියලා සදාචාරවාදී නෑ කියලා එක්ක හිතට දෙස් දෙනවා. ඒ මම පොරක් කියලා මට විතරයි මේ කරන්න පුළුවන් කියලා ඔන්න මාන්නක්කාරය. ওই දෙකම අනුකක්කාවක්. අන්න ඔය කක්ක දෙකෙන් ගෑවෙන තුන එකට කියනවා විපස්සනා. ඒක මේ කාය විවේක චිත්ත විවේක නේ. ඒකට උපදි විවේක කියලා. මේ මේ මඩේ අරගත්ත නිලුම ගඳේ වතුර හැටගත්ත නෙළුමේ කොළියට වතුර කඳුරක් වැටුණාට අල්ලන්නේ නැහැ. නෙළුම හෙල්ලෙනකොට වතුර කඳුර හැරෙනවා. ආන්නේ වගේ තැර වෙන්නේ නැතුව Taman හදිසි පරිසරයට සදාචාරයට මේකට තැර වෙන්නේ නැතුව එහිම ජීවත් වෙන තරම් මේ මට විතරයි කාය විවේකේ පුළුවන් මට විතරයි චිත්ත විවේකේ පුළුවන් අපේ ගෙදරම හරි කාලා කන්නේ උන්න කිව්වට භාවනා කරන්නේ නැහැ කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ල කවදා හරි මං වගේ ගෑයි. මම මේ කරගෙන යන වැඩෙන් කොහොටත් නිහඬ බණක් කාටක් කියවෙනවනේ. ඒක නිසා මම මේ කරගත්ත දේ ගැන ආඩම්බර වෙන්නේ නැහැ. මේක ආත්මාර්ථකාමී වැඩක්. මේ ගැළපෙන්නේ මේ කට්ටියත් එක්ක නිවන් දකින්න යනකොට දුසින් ගණන් ග්‍රොස් ගණන් නිවන් දක්වන්න හදන බෞද්ධ රාජ්‍ය හදන්න පිටවන්න යන පිස්සු කෙලින්නේ නැහැ. ඒක තමයි මහායාන බුද්ධහම කියලා දැන් අද කියන්නේ. මේ ඔක්කොමලා නිවන් දකින්නකම් පොඩක් පමා වෙන එක. මෙහෙම ඉක්කුත් නැහැ. ආහනෝ දෙක මැද තමන්ගේ විවේකය ආඩම්බරයකට හේතු කරලා අනුචප්පකරන යටපත් කරන්න යන්නේ නැතුව අනේ මේ සියලු දෙනාම නිවන් දකින්නකම් මට බෑ කියලා ගම් සභා කොන්තරත් එක අයින් කරලා නගර සභා මහනගර සභා කොන්තරත් ගන්න යනවා නම් ඔය දෙක තමයි භාවනා ලෝකයේ තියෙන ලොකුම ජෝක්ස් දෙක. හරි ලස්සන බලන්නේ කෙනෙක් එක වැඩි වෙලා කතා කරන්න ඕනේ මේ මංස මේ යන්න යන්නේ කේල් ගා ගන්නද පොල් ගා ගන්නද කියලා බලත හැකි. ඒ මංස ඉන්න තැන එකක් ඊට පස්සේ අර පව් කොන්තරත් අස්සම් කරනවා. ඔක්කොම නිවන් දක්වන්න කතා කරනවා. තනි වෙන්නේ කාරි සෞතුයි. අනි මාත්මාර්ථකාමි පවුලත් අඬ ගහන්න නිවන් දකින්න. අපි නියුන් සහෝදරත් අඬ ගහන්න නිවන් දකින්න. ගෑණි දරුවත් අඬ ගහන්න නිවන් දකින්න. එකක්. අනිත් පැත්තෙන් හිතුව අච්චික්කේ මම බඳපු ගෑණි මහා මොඩියක්. ඒකෙත් නම් කවදාකවත් නිවන් දක්වන්න බෑ. අනේ ස්වාමීන් වහන්සේ මං ගෑණි අඬ ගහන්නේ නම් බැරිද ඔබ වහන්සේ නිවන් දක්වන්න කියලා මයිලකට හරියට එනවා කට්ටිය. මේ මිනිහා අමයා අමනේ ගෑණි නිවන් දක්වන්නේ. ගෑණි එනවා මිනිහට නාස්ලන හොදාගෙන අනේ සාරි මේ මිනිහට පොඩ හොම්බ උලන්න ඕන ඉවනේ මේකට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ කියලා ඒකට වෙනවා අයියෝ ඒතර මොකද්ද නියෝජනය වෙන්නේ බුදුන්ද ධර්මයේද සංඝයාද නෑ ඉතින් අපි ඒ ටික අපි අපි වශයෙන් එකිනෙකාට කණ්ණාඩියක් වෙලා ඔය මොඩකම් කරන්න නෙවෙයි මිනිස්සු තියෙන්නේ මේ අන්දන් එකෙක් හරි අට වේරගත් එකක් ඔය ගම් සභා බිස්නස් නගර සභා බිස්නස් කරගෙන ඉන්නත් එපා. ඒ වෙනත මේ මමත් පොරක් කියලා මානකාර වෙනව දෙකම අර කාය වික චිත්ත විකට බලපාන කෙලේශයක් නෙවෙයි උපදී විවේකයට බලපාන උපක්ලේශ මේවා කියන්නේ. ඒකට කියන්නේ ෂට ධර්ම. ඒකට කියන්නේ මායාවි ධර්ම. ඒකට කියන්නේ වංචනික ධර්ම. මේක ලෝකෙට අදාළ නැහැ. ලෝකේ මිනිස් කියන්නේ බිස්නස් කරන්න ෂට මායාවි වෙන්න ඕනේ. yes. බිස්නස් කියන්නේ බොරු කියන්නේ. yes. ගුරුණෝ කියන කිසිම නීතිඥෙක් නැහැ. නොමරන වෙද කිසිම වෙදෙක් ලෝකේ නැහැ. ඇත්ත. ඉතින් ඒ ඔක්කොමල බුරු කියනවා කියලා මේ ඔක්කොටම හොරි හදුනා කියලා මටත් හොරි ටිකක් හදා ගන්න ඕන කමක් නැහැ. ඒක කරගන්න නැතුව ජීවත් වෙන තමයි උපදි විවේකයේ කියන එක තියෙන්නේ. ඒක බුදුහාමර කියනවා කියලා දෙන්න බෑ. ඒක උඹම ක්‍රමසාවිදි හදා ගන්න ඕකම තමයි. ඔය කාම මේ කාය විවේකයට ගත්ත උපක්‍රමයමයි. චිත්ත විවේකයට ගත්ත උපක්‍රමයමයි. මොන්නම තැනකවත් ගිය පාරේ ලකුණු තියන්න බෑ. හොඳින් හරි නරකින් හරි මුල්කල් තියන්නත් එපා සෙල්ලිපි තියන්නත් එපා. ඔය යන පාරේ කුලඟක් ගියා වගේ ඵලයන් ලකුණක් තියන්න නැතුව එසකට උඹට තේරෙයි අර දෙකට වැඩිය සියුම් උපජීවීකේ සඳහා ගැලවීම. ඇත්තටම කියන එක අමාරුයි කියන්න. මොකද ඒක විද්‍යාවක් නෙමෙයි ඒක කලාවක්. ඒක సౌందර්යයක් ඒක තියෙන්නේ. අර දෙකෙන් ගත්ත දක්ෂතාවය වඩා සියුන් සූක්ෂම කිරීම. හැබැයි ඒක කරගත්ත රහතන් වහන්සේලා තිරුණාංශලා තිරිණාංශලාගේ ඒ ગાථා කියවනකොට අර අර ප්‍රතිපදා සම්පූර්ණයෙන්ම එක ગાතාවකට එක කාව්‍යයකට පිටු වෙලා තිනවා. ඉතින් මෙව්ව බෂී බුදුරජාන් වහන්සේලාගේ එවැනි උදාන ગાථා කියන එක තමයි කියවෙන්නේ. නමුත් මේ අපි ගත කරන ජීවිතෙත් එක්ක බලනකොට නැත්නම් මේ ආරණ්‍ය වාසී වෙන්න හදනවා, විහික වෙන්න හදන එකත් එක්ක බලනකොට අනෙකුත් රතන සූත්‍රය කර්ණිමේත සූත්‍රය මංගල සූත්‍රයට වඩා මේකේ මොකක්ද ගැඹුරක් තියෙනවා මේ රතන සූත්‍රයත් කර්ණිමේත සූත්‍රෙත් ඒ සූත්‍ර ටික තියෙන toy පොතේමයි සූත්‍ර නිපාත පොතේමයි අපි සිංහල බෞද්ධ ඒක සූත්‍රය කියලා අරගෙන තියෙනවා මොකද කට්ටිය එකතු වෙලා සත්‍යයනා කරගන්නවා මේකේ දත් ගැලවෙනවා මේකේම සත්‍යයන කරන්න ගත්තොත් කට්ටිය දිලා දත් ගැලවිලා වැටෙනවා. මේකේ තියෙන ඒකෝචරයේ කක්ක විශාන කප්පු උඹේ වැඩක් බලන්න පැත්තකට යන්න. ඉතින්සා මෙව්ව එන්නේ සූත්‍ර මේ මේ වත් පිළිත් වලට. මොකද ඒක ආගමක් හදන්න බෑ. ඉතින් බලන්න අපි කොච්චරක් මේ දේශපාලන හරහා නැත්නම් ආගම හරහා දේශපාලනය කරන්න අපේ බෞද්ධ ජීවිතය ගොඩනගා ගන්න දෙනවා. එහෙම නැත්නම් අපි නිවන හොඳා ගොඩනගා හදාගන්න කියලා බැලුවොත් අතේ ඇඟිලි ගන්න හොයන්න බෑ මේ නිවන සඳහා මේක කරන එක. ඔක්කොම කරන සංවිධාන හදාගෙන, පෙළ ගැහිගෙන, විවස්ථා හදාගෙන මේක ඉච්ඡාධාර කරන්න හදේ. ඒක නරක දේවල් නෙවෙයි. ඒකටම සියල්ල කැප කරනවා නම් ඉතින් අපිට කියන්න මේව රහතන් වහන්සේ මේව මහපදී බුදු දානවන්තර විතර අපට බෑ. අපි මේ බුද්ධ ශාසනය ඉවර වෙලා අය මෛත්‍රී බුද්ධ ශාසනය එන්න අතරමැද තියෙන අබුද්ධෝත්පාද කාලේ බුද්ධරාන්තේ ඔන්න අපි උත්සාහ කරමු පසේ බුදු කෙනෙක් වෙන්න දැන් මේ කාලේ කරන්න බෑ කියලා හේතු හොයනවා අප්‍රමාදේ වැටේ දා ප්‍රමාදේ කියලා. අන්න එහෙම නොකරනද තමන්ගේම අත්දැකීම් සහ තමන්ගේම දැනුමත් එක්ක පොඩ්ඩක් ගලපලා බලන්න. කොම් වෙලා තිබුණාට මේ සූත්‍ර වල කියන දේවල් වල අර්ථයට අපි කොච්චරක් අනුව ජීවත් වෙලා තියෙනවද? යනු අපි පරිතත කරන තියනවද? අපිට ඉස්සරහට කරන්න තියෙන කමඨාන සුද්ධ කිරීමකට පරිතත කිරීමට කොච්චරක් මේක උදව් වෙනවද කියලා බැලුවොත් මේ වගේ සුළු පිරිසක් අර වෙන කවුරුත් ඒකට සුදුසු නැහැ. අනිත් ඔක්කොටම තියෙනවා වෙනම න්‍යාය පත්‍ර. ඒ න්‍යාය පත්‍රය තමයි මාරපාක්ෂික. ඒ න්‍යාය පත්‍රයේ ඉන්නේ Taman දන්න දක්ෂකම් නිසා. ඒ නිසා Tamanගේ දක්ෂකම් ටිකමයි බුද්ධි කලාවට තියෙන බාධා. වඩා හොඳ දේ පෙනිපෙනි. තාමත් වඩා හොඳ දේ නොකරනවා නම් ඒකගේ හොඳ ගති ටික තමයි ඌට මාර බලවේග වෙලා. උගේ හොඳ ටික තමයි උට වඩා හොඳ වීමන තියෙන පොල්ල. ඒක නිසා වඩා හොඳ පෙනෙන්දි තාම හොඳ වෙනවනම් ඒ හොඳ ටික තමයි යාට දෙන බාධා. අනිත් විදිහට මේක පෙරලලා ඒක විප්ලවීය වශයෙන් දැකලා බලන්න පටන් අරගත්තොත් සාසනේ කිසිම පාඩුවක් වෙලා නැහැ ඕනම කෙනෙකුට ඇරිලා තියෙනවා බහුජනයට රන් නෙවෙයි දන්න කෙනාට ඥානවන්තයාට ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් ශිරු දිනාට මේ වගේ අලුත් ඇහක් පෑදිලා තමන් කරගෙන ආපු වැඩ පිළිවෙලටම ගෞරව කරගෙන ඉදිරියට යන්න ශක්තියක් ධෛර්යයක් ඵලයක් වෙනස මේ ධර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිර දිනාටම තෙරුවන් සරණයි. දැන් මම අද මෙතෙන්දි වෙලා ගන්න යන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා. මොකද පල්ලෙහා පිරිසක් බලහින්න පොයේ පිරිස ඉතින් අපි එතන ධර්ම සාකච්ඡාවකට යනවා. ඒ නිසා අපි සම්ප්‍රදාන කුළු මෙතනදී ඒතාවතාචාදී සාතා සජ්ජායනා කරලා ධර්ම දේශනාවක් නිමව සටහන් කරනවා. එත්තාවතාචගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුලන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාදත්තා චුම්මත්තා අලිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසන ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශන ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ